ඉතින් ඒ අසරණ භාවයටපත් වෙනකොට සරුවචනාංශයේ කෙනාට දෙන උපදේශය එහෙම නැත්නම් දෙන ගැලවුම් මාර්ගය තමයි රූප ධර්මයක හිත බඳින්න කියන්නේ. කිලේශකාම අයින් කරන්න නැත්නම් කාම සංඥාව අයින් කරන්න රූප ධර්මයක හිත බඳින්න මේ රූප ධර්මය තමන්ගේ ඕලාරික අත්පටිලාභයම කරගන්නයි කියලා කියනවා. තමන්ගේ ශරීරෙම කරගන්න. ඒ මොකද මේ ශරීරය මේ වස්තුකාමයේ අයින් කිරීමේදී ආලම්බණයක් අරමුණක් නිමිත්තක් කරගත්තොත් Tamanට හදිස්සියකදී පැටලීලාද වැරදිලාද කියලා දැනගන්න කියහම මේ කය කියන එක අතගාලා බලන්න පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නිසා මේ රූප ධර්මයක් අල්ලන්න කියන්නේ මේ ක්ලේශකාම කියන මේ නාම ධර්ම අයින් කිරීම සඳහා වෙන නාම ධර්මයක් ගත්තොත් Taman තන්නේ කර මනෝ විකාරක ඉන්නව වෙන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. නමුත් රූප ධර්මයක් දෙන්නේ සරුවචන් වහන්සේ කායानुපස්සනාව දෙන්නේ Tamanගේ කයම මේකට අරමුණු කරන්න කියන්නේ හිත ඉන්නේ සතියේද නැද්ද අරමුණේද නැද්ද මත් වෙලාද නැද්ද කියලා සැකයක් ආවොත් මේ කය අතගාලා බලන්න පුළුවන්. ඒක රත්තරන් උරගාලා ගන්න උරගාන්න ගන්න උරගලක් වගේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. එන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් රූප ධර්මයක් අරගෙන රූප ධර්මයේ හිත බැඳීම තමයි අපි සමති භාමක භාවනා. සමාධි භාවනා. එහෙම නැත්නම් සාමාන්‍ය භාවනා කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි යම් කිසි යෝගාවචරයේ කාම වස්තුත් අයින් කරලා ක්ලේශකාමත් අයින් කරලා නැත්නම් වස්තුකාමත් අයින් කළා ක්ලේශකාමත් අයින් කරපු චිත්තක්ෂණයක පමණයි හිත කයේ පිට. නිසා එක චිත්තක්ෂණයක හෝ කාගෑරි හිත මම දැන් මෙතන කියන තැන පිහිටියානම් ආස්වාද ප්‍රසවාසයේ පිහිටියානම් ඒ වෙලාවේ යාට සතුටක් ඇති කරගන්න පුළුවන්. අපි සීලේ විතරක් නෙවෙයි මේ වෙනකොට ලෝකයක් වශයෙන් මම දැනගෙන හිටපු වස්තුකාම මේ මොහොතේ දැන් තියෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි වස්තුකාම් පිළිබඳව සංඥා ලේසය එහෙම නැත්නම් මතකය කියන ක්ලේශකාමත් නැහැ. දැන් මගේ හිත තියෙන්නේ අත්දැකිය හැකි, අත්විඳිය හැකි, ප්‍රත්‍යක්ෂණය කළ හැකි මේ ඉරියව්වේ. මම දැන් මෙතන. එහෙම නැත්නම් අත්දැකිය හැකි, අත්විඳිය හැකි, ප්‍රත්‍යක්ෂණය කළ හැකි ආස්වාසි. එහෙමත ප්‍රසවාසි. ඉතින් ඒ විදිහට අර රූපයක හිත බඳලා ඒක දිගින් දිගටම පවත්වන්න පුළුවන් නම් ඉන්න ඉරියව්වේ හෝ ආශ්වාසයේ හෝ ප්‍රශ්වාසයේ හෝ පිම්බීමේ හෝ ඇකිලීමේ හෝ සක්මන් කරන වමේ හෝ දකුණේ හෝ එහෙම නැත්නම් මේ සක්මන් කරන ඉරියව්වේ හරි ඒ තාක් ඒ යෝගාවචරයට සලකා බලන්න පුළුවන් කෙතෙක් දුරට චිත්තක්ෂණ කීයක් මම මේ වස්තුකාම ක්ලේශකාම අයින් කරලා රූපයක හිත බැඳුවාද කියලා. ආන්න මේක පිළිබඳව සූර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ Taman ඉදිරියෙන් තියාගත්ත ආලම්බනේ අරමුණේ නිමිත්තේ රූපේ හිත වැඩියෙන් පවතින පවතින සතිය සහ සමාධිය වැඩෙනවා. ආන්නේ විතර වැඩෙනකොට ඒ යෝගාවචරයට හිතා ගන්න අමාරුයි. නැත්නම් යෝගාවචරයා ලෑස්ති නෑ. එහෙම බලාන ඉන්නකොට මේ බලාන්නට ගත්ත අරමුණ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානේ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙන්න පටන් ගන්නවා. සමාධියට කැමැති කෙනා තමන්ගේ අරමුණු කළා වූ රූප කර්මස්ථානයේ නිමිති කළා වූ රූප කර්මස්ථානයේ ගෙවෙනකොට විශාල විශ්වෝපයකටපත් වෙනවා. මට මේ වස්තුකාම ක්ලේශකාම නැතිකරන්න උදව් කරපු මේ රූපය නිට්ටයයි ඒක සුඛයි ඒක සුභයි ඒක ආත්මය කියන අදහසෙන් තමයි ඒක අරමුණු කරන්නේ. ඒක නිමිති කරන්නේ. දැන් මේ නිමිත්තට හිත දාගත්තට පස්සේ මට ලොකු සමාධිමය ආඩම්බරයක් එනවා. ලොකු සමාධිමය ආඩ්‍ය ගතියක් එනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා ඒ සමාධිය කොයි තාක් දුරට මමයි කියා ගන්නවද මගේ කියා ගන්නවද ආත්මය කියා ගන්නවද ඒ තරමටම ඒකට උදව් කළා වූ නිමිත්ත නිට්යයි සුඛයි සුබයි කියන විපල්ලාසයකට අනිවාර්යයෙන්ම වැටෙනවා. ඉතින් ඒක නිසා ඒ කෙනාට අමාරුයි මේ වස්තුකාමෙන් ක්ලේශකාමෙන් ගොඩ එන්න ගත්ත මේ වාංගුව මේ නිමිත්ත මේ අරමුණ මේ ආලම්බණය පොඩ්ඩක් හරි වෙනස් වෙනවා දකිනකොට සම්පූර්ණ තිගැස්මක් ගැස්මක් කම්පනයක් චංචලයක් ප්‍රපංචනයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයට කවදාවත් ඒ තමන් අරමුණු කරන්න ගත්තා වූ නිමිති කරන්න ගත්තා වූ ඒ රූපයේ විපල්ලාශයක් වෙනසක් දරා ගන්න බැරි තත්ත්වයකටපත් මේක තමයි මේ සමා මේ භාවනා ලෝකේ තියෙන කර්මස්ථාන සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට. මේ යෝගාවචරය කවදා හරි මේ ඉස්සරහට තියාගත්ත අරමුණ ගත්තේ කවස්තුකාම කෙලස් කාම දුරු කරන්න පමණයි. නමුත් නොබෝ වේලාවකින් මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානයත් ගෙවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ශුම් වෙන්න පටන් ගන්නවා. විපරිණාමයකට යනවා. ඇතුව නැති තත්ත්වයටපත් වෙනවා. ඇති දේ නැති දෙයට යනවා. කියා ගන්න පුළුවන් තරම් බැරි දෙයට යනවා කියන එක යෝගාචර විශාල අභියෝගයක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝගාචරය පුළුවන් තරම් ඒ නිමිත්ත අරමුණ ආලම්බණය අරස කරන පටන් ගන්නවා මාර්ගමාණික්‍යයක් අගෙන නාරජෙක් වා. එහෙම නැත්නම් ශක්විත රජකම රකින්න ශක්විත රජ කෙනෙක් වගේ අර නිමිත්ත යන්න දෙන්නේ නැතුව අරසා කරන්න පටන් අරගත්තාට පස්සේ ඒ යෝගාවචරයට විශාල වගකීමක් එහෙම නැත්නම් බේරන්න බැරි විසඳලා ගන්න බැරි අධිකරණයක් ඔලුවට එන්න පටන් ගන්නවා අර වස්තුකාම ක්ලේශකාම වගේම අරමුණට ඇති බන්ධනේ වැඩිකම නිසා තද අසහනයක් තද ආතතියක් එන්න පටන් ගන්නවා එයාට කියන්න කෙනෙකුත් නැහැ. දැන් මොකද උන්කක් හරියක් ඉන්නේ ලාභ සත්කාර වලට අහුවෙලා වස්තුකාමර ක්ලේශකාමට අහුවෙන මෝඩයෝ. එහෙම නැත්නම් ගොඩක් ඉන්නේ දුස්සීලයෝ. දැන් Taman මේ වස්තුකාම ක්ලේශකාමට අහුවෙලත් නැහැ. ඒ ඒ ඒ තරගෙන් දිනලා ඉන්නේ. ඊට පස්සේ සීලය තරගයේ දිනලා ඉන්නේ. දැන් නමුත් මේ වස්තුකාම ක්ලේශකාම අයින් කරන්න අඩේට ගත්ත ආරම්භණයට ගත්ත නිමිත්තට ගත්ත මේ කර්මස්ථානයේ වෙනස් වීම දකිනකොට අට පුදුමාකාර වෙහසක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා සමාධිය උතුම් කළ සැලකුවාට මොකද? සමාධිය ඇති මං අනිත් අයට වැඩිය උසස් කියලා හිතුවට මොකද? මට වැඩිය අනික් අය පහත් කියලා හිතුවට මොකද? එයාගේ බඩ බොක්ක දනවා නිතරම මේ බලන අරමුණ දිගට තියෙන්නේ මේ අරමුණ වහා වෙනස් වෙනවානේ. ඉතින් ඒ පුද්ගලයා හිතනවා මේක මගේ සීලේ දෝෂයක්. මේක මගේ වෙන මොනවාරි අඩපාඩුවක් කියලා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා අර නිමිත්ත ගෙවෙන්න දෙන්නේ එහෙම නැත්නම් අරමුණ නැති වෙනකොට හිත වංචනික වශයෙන් ඉන්දට වැටෙනවා එහෙම නැත්නම් අරමුණ ගෙවිගෙන යනකොට කම්මැලිකමකටපත් වෙනවා එහෙම නැත්නම් නීරසකමකටපත් වෙනවා අත්‍යලා හිතනවා මේ නීරසකම කම්මැලිකම භාවනාවට නීරසකම කම්මැලිකම ආයෙත් අරමුණ අලුත් ඇඩියා කර ගන්න ඕන කියලා විවිධාකාර ක්‍රම වලින් හොදෝත මඩේ දානවා. ආන්න මේ නිසා මේ යෝගාවචරයා ඒ නිමිත්ත විශේෂයි සමාධිය ඇති කරගන්නට ඉදිරියෙන් තියාගත්ත නිමිත්ත විශේෂයි පිහිටිය යුතු ආකාරය යොන්සුපංචකාරය එතැයි ඒ විශේෂ තිබිය යුතු සම්මා දිට්ඨිය ඒ කෙරේ තිබිසු සම්මා සංකප්පය දන්නේ නැති නිසා මේ නිමිත්ත තහවුරු කර ගැනීමට ගන්න ප්‍රයත්නය හරිම හාස්‍ය ජනකයි. ඒ වගේම සාහසිකයි. ඒ මනුස්සයාට දුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා මේ නිමිත්ත නැති වෙලා යනකොට. ඉතින් ඒකේනා ඒ නිමිත්ත තියනට වැඩිය හොඳයි නිමිත්ත නැති තැන කියන විපස්සනාව දන්නේ නැත්තම් නිමිත්ත තියෙනකොට කෙලස් තියෙනවා නිමිත්ත නැහැ කියන කෙලස් නැති බව සරුවච්චා උගන්විය දන්නේ නැත්තම් එයාට හැම වෙලාවෙම ඒ නිමිත්තේ විපරිණාමය ඒක ස්වභාවික දෙයක් මේක පේන්නේ තමන්ට කරන අභියෝගයක් වශයෙන්. තමන්ට කරන තර්ජනයක් වශයෙන්. ඉතින් ඒ නිසා පුදුමාකාර මත්වීමකටපත් වෙනවා. මේ සමාධිය නිසා ඇති වෙන මේ මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති කියලා එයා සම අරමුණ තියෙනකන් භවනාව හරි සතිය හරි සමාධිය හරි කියලා ආඩම්බර වෙනවා. දැන් බල බල ඉඳදී දැක දැක දන දන සමාධිය මේ අරමුණ ගෙවෙන්න පටන් ගත්ත ගමන් ඕන්න හිත පෑරෙනවා. ඕන් හිත සැකයට එනවා. ආයෙසරේ කයින් හුස්ම ගන්න හදනවා. ඉතින් මේ කටයුත්ත නිසා ස්වභාව ධර්මයේ තියෙනා වූ ඕනම රූප ධර්මයක තියෙන මේ රුප්පන ලුජ්ජන පලුජ්ජන ගතිය යෝගාවචරයට විරුද්ධව ආපු යුද ප්‍රකාශයක් වාගේ ගත්ත අරමුණ ඉස්තාවර කරගන්න. ගත්ත නිමිත්ත ස්ථාවර කරගන්න. ගත්ත සමාධිය ස්ථාවර කරගන්න. ගත්ත සතිය ස්ථාවර කරගන්න. පරදිනා සටනකට යොද ප්‍රකාශ කරන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ යෝගාවචරය පුදුමාකාර වෙහෙසකට පත් වෙනවා මේ සමාධිය නිෂ්ඨාව නිවෙන බව තේරුම් ගන්න නැති නිසා. ඉතින් ඒක නිසා යෝගාවචරයට සුත්තමේ ඥානෙ තියෙනවා නම් මොයි සමාධිය ගත්තේ ඊට ඉස්සරහට සීල සම්පදාවට උසස් නිසා මිසක් ආ සමාධිය කියන්නේ නිෂ්ඨාව නෙවෙයි. සීල සම්පදාව ගත්තේ ඊට පල්ලෙහායින් තියෙන ලාභ සත්කාර සීලෝගයට වැඩිය ඕක උසස් නිසා. ආදි වශයෙන් මේ එකක් එකක් විසින් එකක් එකක් ප්‍රතිස්ථාපනය කරගෙන යන පාරක තවත් එක පුරුකක් විතරයි සමාධිය කියන්නේ. ඒක తాවකාලික දෙයක්. ඒක හරියට ශල්‍ය කර්මයක් කරන වෙලාවේදී ලෙඩා සීනති කරනවා වගේ වැඩක්. ඒක ශල්‍ය කර්මය කියන්නේ වෙනම දෙයක්. සීනති කිරුවේ නැත්තම් ශල්‍ය කර්මය අමාරුයි. ඒ නිසා ශිල්පීය ක්‍රමයට හරියටම ක්‍රමයට ෆස්ට් ග්‍රේඩ් ද සෙකන්ඩ් ග්‍රේඩ් ද තර්ඩ් ග්‍රේඩ් ද කියලා ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕනේ ඇනස්තීෂියා එක දෙන්න ඕනේ ඔපරේෂන් එකේ හැටියට. ඉතින් හොඳටම පුංචි ඔපරේෂන් එකට සම්පූර්ණ ශරීරය ඇනස්තටයිස් කරන මට්ටමට ගියොත් එහෙම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ලොකු ඔපරේෂන් එකට මේ තර්ඩ් ග්‍රේඩ් ඇනස්තීෂියා එකක් දීලා හරියන්නේ නැහැ. ඒ දෙක හරියට සම තම සම වුණාට පස්සේ ඒ ඇනස්තීෂියා කරපු ડોක්ටර් ඉන්න ඕනේ තියටර් එකේ. ඉතින් හදිසි වුණොත් දෙකක් වැඩි කරගන්න හරි කරා. ඊට පස්සේ ඔපරේෂන් දොස්තර වැඩ පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇනස්තීෂියා කරුවා කියලා ඔක්කොම අත් දෙක හොදන තියටර් එකෙන් එළියට ගියොත් එහෙම අර ලෙඩාට මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. නැගිටින්නේ ආයෙත් ලෙඩේටම තමයි. ආන්නේ වගේ තමයි අද බහනා ලෝකේ දිහා බලනකොට තම දුෂ්කරයි මේ සමාධිය කියන එක දුෂ්කරයි. ඒක කවුරක්වත් නැහැ බෑ කියන්නේ නරකයි. මොකද ඒක නිෂ්ඨාවට නිෂ්ඨාවක් කරගන්න දඟලන දැඟලිල්ලක් තමයි ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරලා මේ අෂ්ට සමාපත්තිපත් වෙච්ච කට්ටිය අපි තමයි බ්‍රාහ්මණයෝ කියලා කියාගෙන අපි තමයි මේ ලෝකයට ආර්ථිකය කියලා දෙන්නේ අපි තමයි ලෝකෙට පූජිතයෝ වෙන්නේ අපි තමයි දේශපාලනය කරන්නේ අපි තමයි රජුරණට අනුශාසනා කරන්නේ අපි තමයි සමාජ මට්ටමේ උසස්ම බ්‍රාහ්මණයෝ කියලා මේ සමාධිය ලෝකයා චම්පකරනද පන්ති ભેදයක් ඇතිකරනද කුල ભેදයක් ඇතිකරනද තන්නේ කර තුරුම්පුවක් යකදාවක් කරගෙන තිබුණා. සර්වචනාංශේ ලෝකේ පහළ වුණේ අන්න එහෙම ලෝකයකට. සර්වචනාංශේ මේ අයිනු අයිනු කියන දාවත් නෙවෙයි. මේක ඊට ඉස්සෙල්ලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් දැකලා මේ සමාධිය ප්‍රතික්ෂේප කරන්නේත් නෑ සරුවච්චන් වහන්සේ මේ සමාධිය නිෂ්ඨා වශයෙන් ගන්නෙත් නෑ. ඒ නිසා මේ සමාධිය කියලා කියන්නේ සීලේ වගේම මේ ප්‍රතිස්ථාපනය කිරීමේ එක ජවනිකාවක් විතරයි. එක අවස්ථාවක් විතරයි. ඒ නිසා සමාධියේ ප්‍රමාණය, සමාධියේ කෘත්‍ය, සමාධියේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න හැටි හරියට දන්න එකට සමත සම්මාදිට්ඨිය කියලා කියනවා. සමතේ පිළිබඳව සම්මාදිට්ඨිය. ඒකට එන්නේ ඉස්සෙල්ලා යා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය හොඳට සූර වෙන්න ඕන. සූර වෙලා සමතේ ඇති කරන්න. ඔක්කොටම හරියන්නේ සමතේ කියන්නේ ඔක්කොටම හරියන්නේ. හරියට පස්සේ සමත සම්මාදිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් එයා සමාධියට වාලෙක් වෙනවා. බැල බත් බැලයක් බවටපත් වෙනවා. දරදී අදින්නෙක් බවටපත් වෙනවා. සමාධිය නැති උනට ඉසాత බඳන හඬනවා. සමාධියම භාවනා කරගන්නවා. ඊට පස්සේ ආ හිතනවා ඒ සමාධිය ඇති කිරීමට උදව් කරන්නා වූ මේ නිමිත්ත තියෙනවානේ. නැත්නම් මේ අරමුණ ආලම්බනේ ඒකට දේවාල හදාගෙන වඳින්න පුදන්න පටන් ගන්නවා. ඒකනේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්න. සස්වත දිට්ඨියට වැටෙනවා. ඒ නිසා අපි සම්පූර්ණ අටුවාව අරගෙන බැලුවොත් අපේ සම්පූර්ණ අභිධර්ම විග්‍රහය අරගෙන බැලුවොත් මොන පටලවිල්ල හොඳට පේනවා. ඒකෙන් මේ ස්ථිරතර ආගමක් ඇති කරලා සංවිධානයක් ඇති කරලා බුද්ධ ධර්මයේ බුද්ධ ආගමක් බවට පත්කරනද බුදුම කසකැවිල්ලක් කසකම්. ඒකල ලෝකයාට කියනවා මේ බුද්ධ ආගම රකින්න එක තමයි ප්‍රධානම දේ. උඹලා නිවන් දකින්න එක පස්සට දාපල්ලා. ආගම රකින්න ඕන. ජාතිය රකින්න ඕන කියලා මේ කුරුස යුද්ධයක් වාගේ බුද්ධ ආගම ඇතුළත මේ මූල ධර්මවාදයක් ඇති කරගෙන දඟලන්නේ මේ ආගම කියලා ඇති කරගත්ත මේ සංඥාව. නිමිත්තක් අල්ලාගෙන සිංහල බෞද්ධයයි කියලා පුදුමාකාර හටනක් කරනවා. මේක යෝගාවචරයට බිඳගෙන යන්න බැරි තාපයක්. මේක පිළිබඳව ගොඩාක් ඒ යෝගාවචරයට රිදෙන්න කකියන්න හිත නැත්නම් හිත වදින්න පටන් අරගන්නේ ලාභ සත්කාරික පොන වෙලාවකට වඩා සීලේ හරහා යනවටත් වඩා සමාධිය ආවට පස්සේ එයාට මේ මේ මිත්‍යා දෘෂ්ටිය වටලවන්න තියෙන අවස්ථාව බොහෝම මොකද්ද කියන්නේ ඒකට සංවේදී බවටපත් වෙනවා. ඒ ඒ යෝගාවචරය සීලුදී අතට ගන්නවා. දැන් මම මට සීලයක් තියෙනවා මට ලාභ සත්කාරයක් තියෙනවා මට සමාධියක් තියෙනවා කියලා විහිං පනවගෙන අර මිත්‍යා දෘෂ්ටි පැත්තට ගියොත් එහෙම ඒක බුදු කෙනෙක් ආවත් ගලවන්න බෑ ඒකයි දේවදත්තට වෙච්ච සංගතිය බුදුහාමුදුරන්ටවත් ගලවන්න බෑ ඒක නිසා අර ලාභ සත්කාර વિશે ඉන්නකොට නම් බුදුහාමුදුරෝ ඉදිරි ප්‍රාතිහාර්ය පාලා හරි කොට ගන්න ඉඩ තියෙනවා. සීලේ නැත්තම් ඒකවත් කතා කරලා කියලා දෙන්න පුළුවන්. ඔය ඔය සීල්පද නැතුව කරන්න බෑ කියලා. නමුත් සමාධියට ගිහිල්ලා පටලවා ගත්තොත් නැත්තම් මිත්‍යා දෘෂ්ටි ගත්තොත් එහෙම නැත්තම් ඒක අයෝනිසමස්කාරට දාගත්තොත් බුදුචාන් වහන්සේවත් අත තියන්න යන්නේ ඒ තරම්ම අසාධ්‍ය ලෙඩක් වඩපත් වෙනවා. ඒ නිසා එතෙන්ට යන කෙනා දැනගෙන යන්න ඕනේ. දැන් මම මේ 120 කරන්ට් එක නෙවෙයි අත ගන්න 230 නෙවෙයි කතා කරන්නේ 33000 නෙවෙයි 66000 නැත්නම් එක්සස් 22 අල්ලන්න හදන්නේ. ඒ නිසා මේක දන්නේ නැතුව අත තිබ්බොත් වැදුනොත් ආයෙකින් ආදාහණය කරන්න දෙයක් නැහැ. අත තියෙනකොටම ආදාහණය සිද්ධ වෙනවා. 230 වැදුනොත් නම් කරන්ට් වැදුනායි කියලා මිනිහ පුච්චන්න සිද්ධ වෙනවා. ආදාහණයක් කරන්න වෙනවා. නමුත් 66000 ලක්ෂ 26000 වැදුනොත් ආදාහණය කරන්න දෙයක් නැහැ. ඒක නිසා වම තින්නම් අල්ලන්න එපා සාසන. අල්ලනවා නම් දෝතිම අල්ලන්න මේ කොහෙද යන්නේ කියලා දැනගන්න. ඒ නිසා ඒකට තියෙන හොඳම නිදර්ශනේ සන්තෝෂ වෙන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕන දේවදත්තට. ඒ තරම් සියල්ලම සාර්ථක වෙලා බුදුචාන් වහන්සේ විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරා. මට මම ගන්නවා ඔබ වහන්සේගේම ශ්‍රාවකෝ ටික මායා කර ගන්න. ඒ ගන්නෙ මොකටද? සමාධි නිකාන්තිය හරහා. මම පෙන්නනකොට සමාධිය ඇති කරන්න හැටි. මෙන්න සමාධිය ගත්තාම මම ඉද්ධි ප්‍රාතිහාර පාන හැටි. මට පොඩි කට්ටිය නෙවෙයි රජුන් පවා වටන්න පුළුවන් කියනකොට බුදුහාමුදුරුවෝ ගාව සාරිපුත්තු සාංශිකා පැවිදිච්ච 500ක් මේ දේවදත්තගේ අඬට ඒ පැත්තට ගියා. මේ බුදුහාමුදුරෝ ජීවමානව ධර්මානව ශාසනය කරගෙන යන කාලේ. ඉතින් අද කාලේකේම ආවොත් අද කාලේකේ වගේ ඉද්ප්‍රාත්‍යහාරේ පාන්න පටන් අරගත්තොත් ඒ මේ වැසිය පිටිපස්සේ යන කිරි බොන එළ හරප්පැටියෙක් වගේ සියල්ලම පිටිපස්සේ ඇදිලා යනවා. ඉතින් ඒක පෙන්වන්න තමයි සරුවචනාංශ මේ දේවදත්ත කඩාගෙන ගිය වෙලාවේදී මතක් කරලා කියන්නේ භ්‍රමචර්ය කර පෙළඹිච්ච කෙනෙක්. මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගෙවම් කරන්න ඕනයි කියලා සම්‍යක් සංකල්පනාවක් ඇති වෙච්ච කෙනෙක්. බුද්ධ ශාසනයක් ඉදිරිපත් වෙච්ච කෙනෙක්. ඉදිරිපත් කරගත්ත කෙනෙක්. ඒ ශාසනයේ පැවිදි වෙච්ච කෙනෙක්. පැවිදි වෙලා ශීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක්. පුංචි අවස්ථාවක් නෙවෙයිනේ පුංචි ප්‍රස්තාවක් නෙවෙයිනේ. ඒ කරලත් ඉවරලා 100න් කී දෙනාටද සීලය පිළිබඳව දෙදක් ඇති කරන්න පුළුවන් මේ කෙනා ඒකත් කරගෙන. ඒ සීලය ඇති කරගත්ත කට්ටියගේ 100ට කීයකද මේ රූප කර්මස්ථානක හිත බන්දලා තියාගන්න පුළුවන්. මෙයාට ඒකත් පුළුවන් වෙලා ඒත් මිත්‍යා දෘෂ්ටි. ඒත් අයොන්සුමචිකාර. ඒත් මිත්‍යා සංකප්පණං ඉන් පල්ලෙහා ඉන්න කෙනෙකුට කොච්චර මිත්‍යා දිට්ඨි තියෙන්න පුළුවන්ද? මිත්‍යා සංකප්ප තියෙන්න පුළුවන්ද? මිත්‍යා සංකප්ප අයෝසුමස්කාර තියෙන්න පුළුවන්ද කියන එක බුදු ඇහැකට මිසක්කා තේරෙන්නේ නැහැ. නමුත් ලංකාවේ උපැන්න සාසකයේ බෞද්ධයි කියපු කියලා කොටුවේ ලියලා තියෙන ඔක්කොමලා හිතනවා මේ අන්‍යාගමිකව තමයි මිච්ඡා දිට්ඨික අපි නම් බුද්ධියෙන්ම සම්මා දිට්ඨිය. අපි මේ උප්පත්තියෙන්ම අපිට සම්මා දිට්ඨිකයි කියලා හයියෙන් කතා කරන ලෝකයට වලේලා අපේ කඩේට බඩු ගන්න අපි ළඟ තියෙන සම්මා දිට්ඨි පොළොවේ වගා විකුණන්නේ.